අද මේ උතුම් පොහොය දිනෙහි මේ පින්වත් පිරිස සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරෙන් නිවන් සාක්ෂාත් කරගැනීමේ පරමාධිෂ්ඨානයේ සබාගෙන අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ මහා ගුණරුවින් නිර්මිතව වැඩ සිඳිනවා සමානව සිහි කරගනිමින් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ අභියසයි අපි අද මේ උතුම් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරෙන් නිවන් සාක්ෂාත් කරගැනීමේ මහා ශාන්තිය උදා කරගන්න බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගන්න ඕනේ. ඒ වාගේ මේ ආර්ය වූ ධාන සමාපatti ලැබමින් ඒ වගේම සැනසෙල්ලෙන් සාන්තියෙන් යුක්ත චිත්ත සමාධියෙන් යුක්ත උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට අද මේ ආර්ය මාර්ගය අනුගමනය කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ අමා ශාන්ති ආශිර්වාදය අපට වෙන අප්‍රමාණ ලෝක සත්‍යෙන්ද සිත සාන්තිය පිණිස වේවා. අනන්ත ලෝක සත්‍යයන්ටත් යමා ශාන්ති ආශීර්වාදයෙන් සියලු සංසාර දුක් කෙලවර කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා පහළ වේවා කියනා උතුම් අදිෂ්ඨාන තබන්ට ඕනේ. ඒ ආකාරයෙන් තබලා ප්‍රමාණ වන්නා වූ ලෝකයට යහපත වේවා කියනා වදිස්ථානින් අප සෑම සිළු දෙනාවත් අනන්ත ලෝක සත්‍යෝත්තේ සාන්තියට උදා කරගනිමින් මේ උතුම් වූ මහා කර්මස්ථාන සත්ගායනා කිරීම ආදී හැකියපමණින් කරගනිත්වා සෑම සිළු දෙනාට ඒ සාන්තිය උදා වෙත්වා කියනා වූ ආශීර්වාදයේ සබලා අපි අද තුන් ලෝකාග්‍ර වූ අග්‍රශේෂ්ඨ වූ සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ උතුම් වූ මහා සංඝ රත්නයේ මාගේ මේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරයේ වේවා කිනු තුම් අදිෂ්ඨානී සභාවින් සෑම සිරු දිනාම මේ ආකාරයෙන් නමස්කාර පාටි සත්ගායනා කරන්න සාන්තව සාදුකාර දෙන්නට නමෝ තස් භගවතෝ අරහතෝ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 ये ब्राह्मणा वेद गुसाब धम्मे ते मे नमो ते च मं पालयन्तु නමතු බුද්ධානං නමතු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා සාදු සාදු සාදු අප්‍රමාණ මහා බුද්ධ ආශීර්වාද බල මහිමයන් කැටි විසාරාන්ති ඇත්තා වුණා මහා බුදු ගුණස්කන්ධයක් ඇද්ද ඒ අප්‍රමාණ ගුණ ඇති සම්බුදු පියාණන් වහන්සේලාගේ ශ්‍රී මුක දේශනා ගුණෙන් විද්‍යාමාන කරවදාල ඒ සූවිසි මහා ගුණයන් අතරේ නව මහා බුදු ගුණස්කන්ධයන් සිහි කරලා ඒ උතුම් වූ මහා ආශීර්වාදයේ පිරිසරණක් කරගනිමි කියන අදිෂ්ඨානින් යුක්තව මේ ත්‍රිසෝ ගාථාව සත්ගායනා කරන සාන්තව සාදුකාර දෙන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනෝත්තානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ ඒහි පාස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක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 පූර්ණේ වේවා කියනා උතුම් අධිෂ්ඨාන තබලා සියලු ආකාර දස මාර බලයන් පවා පරාජය වේවා ඒ වාගේ මහත් වූ ජයග්‍රහණයකින් දිමින් බුද්ධ ආශිර්වාද බලමහිමේ ආශිර්වාදයෙන් නිවන් සාක්ෂාත් කරන අපට හේතු වාසනා වේවා කියන අධිෂ්ඨානය තබලා දූවිති මහා බුද්ධ නමස්කාරය සිද්ධ කරන්න සාන්තව සාදුකාර දෙන්න විපාසිත නමතු චක්කු මන්තස්ස සිරීමතෝ සිකීත පීනමතු සබ්බ භූතානුකම්පිනෝ වෙත භූත නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමස්සු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමස්සු විපමුත්තස්ස සබ්බදී අංගී රසත් නමතු සාක්‍ය පුත්තස්ස සිරීමතෝ යෝ ඉමං ධම්මම දේසීති සබ්බ දුක්ඛාපනුදානං ये चापि निबुता लोके यथा भूतं विपासिसुं तेजना अपि सुना महान्ता वीतसारदा හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං විතසාරදං උතුම් වූ බුදු පියාණන් වහන්සේලාත් උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයත් උතුම් වූ මහා සංඝරත්නයත් මහා බෝසතාණන් වහන්සේලාත් කියන මේ සියලු තැන්නේ වරදා ප්‍රමාදයක් අංශු මාත්‍රෙන් හෝ සිදුවී නම් මේ සියල්ල කමා කරනවා කියා මේ උතුම් ගාථා රත්නයේ බුදු පියාණන් වහන්සේලා අග්‍රගෙන කමා කිරීමට බලාපොරොත්තු වෙන සත්ගායනා කරන්ට සාදුකාර දෙන්න කායේන වාචා චිත්තේන පමාදීනේ මයා කතං අච්චයං කමමි බන්තේ බූරි පඤ්ඤේ තථාගත කායේන වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත සාදු සාදු සාදු අනන්ත ගුණයත්තාව තිරත්න අප්‍රමාණ ආශීර්වාද බලමහිම අපට රැකවරණයක් ආශීර්වාදයක් පිළිසරණක් වේවා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණිය කරගැනීමේ නිවන් සාක්ෂාත් කරගැනීමේ මහා සාන්තිය උදා කරගන්න අපට මෙන්න අප්‍රමාණ ලෝක සත්‍යින්ද මේ මහා ආශිර්වාදයේ සාන්තියක් වේවා කියා සාන්ත බවටපත් වෙන්න මුනි දුනි වඳිනේමි ගුණ කාන්ද ගයේනිමි සම්බුදු ආසිරි නම දිනවා මුනි දුනි මාදම් දේසු ගුණ සිහිගෙන උදමි මුනිඳු ගුණ කියවෙනවා දෙතිසක් ගුණ රුවේ සිරිබඳ මවනිමි මුනි රජ දිවමන් ලෙස විනවා දෙතිසක් ගුණ රුවේ අසු අනු ලකුණින මව මව මුනිවරු වැඩමනවා සමගෙම හද බුදු මැදුරු විලස අද සකසමි මුනි ආසිරි ලැබේත සමහද බුදු මහා මැදුරු විලස වෙති ඒ මත සුදු නෙළු මන් පිපෙත මුනි පිය රජවරු දිව මන් කල ලෙස මැවි මැවි හද මැදුරට වඩිත පූජා කරනෙමු මැව්හද නෙළුමන් මුනිවරුනට අසුනන් පිදේත මහා සංඝ පෙළ සංවරව මැවිනු ඇත සම හදවත් සූල ඉඩ දෙන්නේ මව මව සුදු මහා නිලුමෙන් අසුනන් මහා සංඝ පෙළවෙත පුදවන්නේ අපමණ සංවර මුනි සංඝ මහා පෙළ හද තුල බුදු මැදුරෙහි වන්නේ අප සෑම බුදු බෝ පුරයක අද ඇත සංවර බුදු සීලකි ගන්නේ පාරමී බල සපුරාගෙන බුදුන මුනි දුගේ ආසිරි විහිදෙනවා ජය සිරි බෝ පිය රජවරු මැවි මැවි අපට උතුම් ගුණ සිත දිනවා හිතගත වෙත විස ගිනි නැත අද අපේ බෝධිය සිරි කය නැහවනවා සෑම බුදු බෝ අතිරි ලබා අද සම්බුදු සසුනේහි බබලනවා ගුණ කඳ නගමින මුනි රජ පුදමින අපි අද මුනිවරු ළඟ දැකලා සිහි කර බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ පිටිමු මෙසේ ගුණයට නැමිලා අසම සම වූ බුදු මහපිය රජින්දුට අමාමේනි නමකින් ගයලා සදහම් අමේ මහා දහම් කිරක් බොමු අමාමේ නිලඟ ලෙස ඉඳලා තුන්ලෝ සත වෙත මහ කරුණා මෙත පැතිරුව බුදු පිය රජිඳුන්නේ අපමණෙක් ගුණ කඳලෝ සත විත සිත දෙවන අයුරු අප දැක ඉන්නේ බුදු පිය රජවරු වෙත බුදු පිය මව් ගුරු යන සෑම ගුණ අමතන්නේ බුදු පිය රජේඳුයේ අප වෙත රජේ ලෙස සමදා නිසක වේ සිහි ගන්නේ සාසන දහම වැඩි වැඩි හද නගා දෙති ශාසන දහම තුල අප අද කිඳා ඇති ශාසන සුවය ලැබ සෑම වට ගලා යති ශාසන දහම අප වෙත අද ළඟා වෙති ගුණ ධම්මගේ දිවා දරුවන් හට මෙන්න ගනුමන දරුවනේ යයි බුදු පෙමකින්න දේසු අමදම් කඳ සමිඳුනි අද දෙන්නේ සැනසුම කරා යන බුදු මගේ පවසන්නේ ගුණ කඳ ළඟ සිටිමු අපි බුදු රජින්දුන්නේ සවනක් ගණති බුදු රැත් සුවය කී දෙන්නේ බුදුරැත් ගඟුලේ නැහැ වෙන විට සුව දෙන්නේ මුනිදරු මොනේ ලෙසද විරසක නැත ගන්නේ පාපෙට චේතනා අපේ කිසි දිනක නැත අපේ තිබෙන දොස දැක අප මිදීලා එත පාපයේ බරිත සත දුක් ගිනි ලොවේහි කත පාපෙන් මිදෙන අපි නිවනට ළඟම ඇත ලෝකෙට බැඳෙන හිත නෑ බුදු රජින් දුන්නේ ලෝ අපහැර නිවෙන බුදු මග දැක ඉන්නේ ලෝකෙන් ඊතර දුක නෑ ඒ දැන ඉන්නේ ලෝකෙන් මිදේමි බුදු ධම්මගේ ගනිමින්නේ පිරිසිදු වේවි වදනද මුනි බණේනි ගත ඇද නැති චරිත ඇත අප වෙත සිතම දිත පිවිතුරු හද මදලෙලෝ දොස් කිසිදු නැත බුදු සමිඳුනි කීකරු දරු මෙපවිත දුන්මග සමිඳුනි මහා කරුණා නගලා සැනසුම දකින්වා බුදු පිය ළඟ ඉඳලා අපාමන සතට කරුණා මෙත් ගඟ දෙවලා පාරමී සපිරුවා අත් නිවනද හැරලා සිව්පද ගයක් ඇසු තැනකින් දැකුම දෙත අරිහත් වෙලා දුක හරිනට ලැබුණා විත ඊතරම් නිදහසක් ලැබිලත් ඒ බඳු අතේ ලෝසත විතේත කරුණාසිත රැගෙන ඇත මා පමණක් මිදී ගිය හොත් සසරේ දැක ලෝසත අනාතනේ මිදුමක් කොහි නීනක වෙර බල අදීතනක් මට ඇත තිබේනු දැක මග හැර යන්නේ නෑ බව දුක හැරම දැක මම ලෙස ලෝ සතුන් වැටුනොත් සසරේ කොනේ කවදා මිදෙන්නද අසරණ ලොවකි උනේ ලෝසත අනාතනි මාවැනි අය මෙතැනි දුටුවොත් නිවන දැක අතහැර සිටිය දිනේ මුදවාලෝ සතුන් වෙත බුදු දම් දෙන්නේ සවුනේ දත් නුවණ ලැබනට මෙලෙසින්න අදිටන් කරම බුදු රජ විවරණයින්නේ ඇරඹුවේ මුනිදු එම බෝසත් ගුණයෙන් සතරනෙක දුක නිතර වැඩිති සතර දුක ගණනටද නොගති සසරේ බයේ නම් හොඳට දකිති සතට කරුණා ගුණද වැඩේති ලොවේහි යන්නේ මෙම ගමන කිසි දින අතර මං නැත මෙමගේ අදීතනේ දිනේක ලෝතුරු බුදු මෙම වන මුනි දුලෙස තෙත දෙවමියෙම දින මිසේ දීපංකරය මුනි දුට දේවා වදනක් පළමු එලෙසට ලබා මහා විවරණය තිරකොට එදා ඇරඹුවේ සතට සෙතවට උතුම් සමිඳුනි සසරෙන්නේ අපද ඔබ ළඟ සිසිලෙවන්නේ ඉතෙක් දුර සිට අපද එන්නේ සමිඳුනගේ දරු ලෙසය උන්නේ මුනිඳු දුන් ගුණ දහම දැකගෙන දේශමි සමිඳුනි ඔබගේ ගුණයනේ අපට ආසිරි දෙන්න එලෙසින බුදු දින මහා මුනි දුනේ දන මෙමා වට දරු කැලලෙසින්නේ මෙමා අනුගම නිද කරන්නේ මහා කරුණා ගුණ සිතින්නේ දේශමිදම් දරු සිතට ගන්නේ මෙමා ලෞතුරු බුදුව යම් දින දේශාවද හල දහම ගනිමිනේ මෙමා මතු කළ සසුනේ මතු දින දේසා දිනු සිත ලොවට මම මෙන උතුම් සමිඳුනි මෙලෙස අරගති එදා පැතුමන් මෙදා මතු වෙති සදා සසරෙහි දුකද හැරලාති එදා පැතුමන් මෙලෙස ඊතු වෙති උතුම් බුදු පිය ගුණති රජිඳුනි මෙතුම් ගුණ ධම් මෙලෙස වැටහුනි උතුම් බුදු මගේ සුවය දකිමිනි උතුම් බුදු සව් මෙලෙස සදනෙමි බුදු පියාණෙනි ලොවේහි තතු ඇත දැකම දුක් ගිනි සසරේ හැම අත මිදෙමි මුදවමි දහම ළඟ ඇත මුනිඳු වෙත උපහාරිනියම ගත පිරිසිදු වෙලා මුනිඳුනි ගුණයට නැමිලා ඔබ ගුණ බලා මහා ආතිරි කඳ වඩලා පෙරුමන් පුරා ආබුදු ගුණයට නැමිලා ගුණයෙන් දේවාලමි බුදු ආසිරි වඩලා සතර පෙර සිට මෙ අප එන්නා මුනිවරුන් නිති හමුදවන්නා දහම් සුව විඳ සෙතද ගන්නා උතුම් මුනි පද ගුණද දුන්නා සතට සෙත දෙන්න සමිඳුන් ගුණ දෙවති සිතට දම් දැකම දෙනු දරු සෙත සැදෙති නිතට දුටු මුනිඳු මේ ධම්හඬ සදති සතට දුක් නැසන බුදු සෙත් මග ඇදිති පිරිස බුදු පිරිස ලෙස ලොව සසුනේ වෙති සිරස නම නමා මුනි දුට වැඳුම දෙති කුරුස දොස තිබෙන රටටද සෙතද යති පිරිස බුදු පිරිස ලෙස මතු සැදෙනු ඇති පවට බියවන්න බුදු බණගෙන දෙවමු ඉවට යන ඒසත බුදු මගටද නමමු භවට විසවන්ත කිසි ඉඩ නොම දෙවමු පවට නොවැටෙන්ට බුදු සෙත විහිදවමු මුනිඳු බල අසිරි සම්පත සෙතම දෙති සමිඳු වැඩ හිටින දිවමන් කලසේ වෙති පිබිදු ගුණ මනස වෙත බුදු රජින්දු එති මවට පිය විලස ගුණ කඳ ලොවට දෙති මුනිඳුගේ අසිරි සිරි මුඛ නද හඬ ලැබිත එම මග සිරස වෙත බුදු සුවයෙනි ඇදෙත සම සත වෙතට බුදු ධම්මුක හඬ දෙවෙත ලොව සත බුදු ගුණෙන් මිදි මිදි සිත ලබත පාපිත මිලෝ සත අද වැටිත පාපේ විතර ලොව සත නොම දනිත පාප විසක් නැති බුදු මග වැඩිත පාප නසන ලෙස නගනෙමු සිතත මුනිපිය රජුන්නේ ධම් කඳ ලොව බබලා අපමණ සතට වේවා මහසිත මිකලා සෑම සත දුක් භවින් සහ මුලටම මිදිලා නිවනම ලබත්වයි පතනෙමු සිත වඩලා භව ගමන නිසාරුය සරු ලෙස පෙනුම එසාරුය කිවත් එය බොරුමය මිසත භවයට ගෙනේති කරුමය අවිදු අත කරති ලොව හොඳ විලස හිතති සැපය සැප කියති අවිදු සැප දෙන කලක් නොවේති ඇත්ත තතු වැසි යති බොරුව ඇත්තයි සිත දෙති නිති ලොවක් ලොව ඇති ලෙසින් අවීදුව මෙසත රවටති මුනිදු ඇර ලොවිනා අවීදුව නැසන ලෙසිනා දෙතිද බන කොතනා මුලා සිටගෙන මෙසත වැසුණා ලොව සියලු පවතින ඇති දෙය තිබෙන ලෙස කින සතරවට වැටිගෙන මරුගේ මායා විලසෙම විනේ සුවදින ලොව ඇති මෙසිත සත වෙත වැඩිති සුවයයි රවටති ලබා තිර සුව මිසත නොවේති හොඳක් ඇති ලෙස ගත ලොවේහි සැකදී පෙනී යත හොඳයි සත රවටත ලැබුව හොඳ ඇති සතෙක් ලොව නැත මෙලොව හොඳ කියවති තව එකෙක් තවත් කියවති සුගති ලොව සිත ඇති හොඳයි දෙව්ලොව සැපයි කියවති තව එකෙක් නැනගිනී දැහැන් දිවසද වැඩුනේ බඹලොව දකිමිනේ අනත ආයුත ඇතැයි හිතුනේ බැලුවත් ගෙවෙන තැනේ දකින්නට නුවණ නොමැවිනේ සදාකල් පවතින ලොවක් දුටුවයි එතන රැවතින සත එමෙ පතන්නේ තිර අත් බැව කියන්නේ නුවණ මද වන්නේ කොහොමද කෙලවර දකින්නේ ලෝතුරා බුදුවරු හැර නැන ගුණයේම හුරු කෙනෙකු නැත පිවිතුරු දිවස සහ මුල දකින තවායුරු මුනිවරු දුටු තැන දරුවනි අතන් ඉතිනා සුවාසු ලෙසිනා මහා කල්පද ගෙවෙයි එතනා දත් කල්පද යත හොඳයි අගතන සත ගත අරූපී ලොව වෙත තිරයි සත එම එදා රැවටෙත වසර මෙතෙකුත් වෙති කවදා නමුත් ගෙවි යති එදා සත රැවටෙති චුතව මිනිසත් ලොවේ උපදිති යලි කුණු කයට එන විලස මෙමෙ බව දුකගෙන පවටද වැටේතිගෙන ඇදෙයි මහා සිව් අපා ඇති තැන කොයිද ලොව මිදුනි භවයේ තිර නැත කොතැනි උපනොත් සෑම තැනී මරණේ නියතයි වැහැරි නැසුනේ කොතන උපනත් ගෙන මොන සැප ලැබෙන මුත් දෙන උපන් සත ගෙවමිනේ කාලියයි මරණයට යනෙමිනේ මේ කය නිසි වෙති කිය කිය මිසත බැඳීති මරූපාසේ සිටීති හොඳයි කිය කිය කයට බැඳීති ලෝ සතුන් රවටනේ මායා රුවක් පිට තිනේ කයේ මරු වසගිනේ සැදෙහි රැවටෙන විලස එසාතින රැවටෙන සත ජනා ප්‍රිය කය කීෙහි බැඳුනා නුවණ මොට කෙරුණා හොඳයි සුවකය කියා හිතුණා මිකාය සත පන්නට ඇඳ පුටු ආදී සෑම කොට ගේ දොර ද වට කොට සදයි මම මගේ ලොවක් සෑම විට මමය පවසන්නා අනත කය සත ගන්නා සසරේ ගමනින්නා අනත කල් බව යෙහි ඇදින්නා ලැබූ ලැබූ කය තීතන මම යයි නොකී වදගෙන ගත හිත හැර එතැනේ තිබුණේ මොනවද මමයි කියවනේ මමයේ පවසන්නා මසලේ කඳ දකින්නා එය වැහැරි යන්නා අනියම් දවසක නැසින්නා කයතේ මම කීවට උනිද මම යයි නිති කොට එහෙම සත හිතුවට නැහැනේ ලැබූ කයේ තිරව මිහි පිට හිතමමයි කියති හිත මොහොතකින් හැරෙති මොනවද මේ පතේ ලොව සැකසන්නේ ඕම දේමේ සදුසය මම වන්නේ මමය කියාලු සතරවතෙන්නේ අනත සතරි අප මම මම යන්නේ මිච පෙරදි භවයෙන් ගෙන සිට ඇත මිනිස් නොයෙක් සත ලෙසටද ඉපදෙත එබඳු කයක මම යන හැඟුමක් එත ලැබුණ මමික් නැත එම කය මැරි ඇත දිලකෝ එවං කුණුවනදිල කදවෙති අටද කටුද සමේ පොළවට පසවෙති කොහිද හිත කුමමෙදන් සිහි කරගති නැතුණා නැතුණා මම යයි එහි කිසි නැති මෙපදු හැඩති කය පෙර මට තිබුණේ හිතට ඇදෙන අදහස ලෙස ගනුනේ කොමිදේ පදු කය තිර ලෙස එකනි තිබුණා කිව්වා මිස අද කිසි නොවුනේ එදින හිත කොහිතෙහිලි එහි නැති අත දියලු හොඳය කියෝ හැඟුමන් එහි නැත දියලු ගතද හිත එහි එහි වනසෙත ආවේ නැහනි පසු පස එම ගත සිත මේත පෙරද භවයක් පවතිනා බලෝද බලල් විලසද උපදින්නා එකල තිබුනේ බලෝ හිත කොහිවන්නා ඇදිලා නැහැ නිමතු භවයට දන්නා බලුද බලල් ලෙස ඇති හිත එලෙසින පෙරදි භවයේ ඉපදුන කල එහි වින ඇදිලා අවුත් මිනිතෙක් වනදින කින පැමිණ තිබුණා කිව්වොත් හිත කුම විනේ පෙරටි බෝබලු හිත මිනිසත ගන්න උන හොත් කොහොම ජගත හිත දන්න ඇතිලා ඉතේ ආවද නැත ඔන්න හදන හදන හිත ඇත සදමින්නේ මොහොත මොහොත ගානෙම හිත වඩති කරපු කරපු අරමුණු සහාය දෙති අනුව අනුව එම ගතිගෙන හැදෙති හැදෙන හැදෙන මොහොතෙම එය බිඳෙති හැඩය හැඩය මෙම කය වෙත කියත ගෙවෙති ගෙවෙති ඉතිර එහි නොවෙත එපන්දු තැනක ගත හිත යයි කොවෙත නැතුණා නැතුණා පමනක් එහි පෙනෙත ඇතිව නැතිව යනු මිත හේතුවකින කලය ලැබෙති එය ගෙවි යති මොහොතින මේත වැඩි ගත හිත යන දෙක කින හිතින සතෙක් නැත තුන් ලොව කිසි තැන මවය පියය මගේ මේ භවේ උන්න යුව පමනි මව පිය කොණි ගන්න මෙපඳු මෙකය ලෙස එම කය ඔන්න එපඳු හිතිය භවේ වැන සුනා ගන්නේ පෙර භවයේත මෞපියෝ යයි එහි වෙත මෙම භවයේත විද්‍යාලි යමු එම අත කෝ මව කෝ පිය කෝ අමුදරුවත ඒ කිව් සම එම කල පස් කර ඇත හිතියා හිතියා කියනවා පමණින්නේ ඉන්න කෙනෙක් කොහොනිද සිටින්නේ මෙලෙස බවෙන් බව ඈතට යන්නේ හිතියා හිතියා වදනක් නෙසිතෙන්නේ ඉන්න කෙනෙක් කිසි භවයක තව නැත ගෙව්වා ගෙව්වා අපමණ පෙර සිට එත කරකු කරකු හැදුගේ දොර සැම අත නැතුණා නැතුණා පමණයි අද කිසි නැත මිලද මුදල වත්කම් පෙර කල වෙති භවයේ උසස් කුලයක මම පෙර ඇති හිතුවා හිතුවා මම ලොකු තැන කියවති මෙදින බලමු හිටියා පමණක් වෙති හිතපු කෙනෙක් නිති විලසට අදදින දීපුන තැනක පසවත් නොමයි නැසින නැතුණා කයද පත්තුනි සමග්‍රයගෙන කොහිද මෙදින නැහැ එය කිසි දිත්වන එනමුත් නොය ටික එම කල නොහිතිනේ මම මගේ කර කර ජය කන් පොවමින මහා රජේ මහා දිතු මම එම කලවින හිතුවා පමණි කෝ ඇති හර එම තන අනත සසරේ මේ වගේ සක් වල වෙති මෙබඳු කල්ප හැදෙනට පෙර එම ඇති එබඳු ලොවක් මෙහිවන කල්පද වෙති එබඳු කල්පවල අප පෙර එහි ඇති එකල බැලුවා මෙම ලෙසගෙන හිටියෙමි හිටියා මිසක් කෝ කොතැනද එම මිමි සියලු දෙයක පස පොළවේද කිසි එමි නැහැනි දකින්නට පරමානුදනිමි ඈත නොපෙනී සියුමටවත් අද නැත පෙරද කල්පවල හිටියයි සිහිගත හිතකු හිතත් ගත දෙක අද කිසි නැත සියලු නැතෙත් හිතගත සහ සෑම අත නොවම හොඳයි කිය කිය සත බැඳී යති එමෙත බැඳ සිටි මගේ හිත එසේ ඇති සුවය විද ගනිමු රතගෙන කියා ගති එහෙම මහා කල්ප පෙර කල ගෙවි ඇති මෙවන් රෝව හැදිලා වෙනසෙන්නටද පෙර කල්පගෙන විතුවා ඒ කල ලොවේහි වර ඉපදි අත් දෙවින් කල්පක සියලු කර බැලුව කල පොතෙක් වෙත අපමණම වෙර කෝටි දිය දහස් මේ කල කය ලැබුවා ඊට නොම හැකිය අපමණ ලෙස එගුවා එපඳු හැදු සියලු කය එම වෙන දෙව්වා කොහිද එම කලක කය ඉති නොම දෙව්වා කෝටි ගණනකින් කිව නොහැකිවම එත එකද එක කපක අත් දැව් පොතේක වෙත එපඳු කල මමය මගේ යයි එපඳු වත ලැබුව අත් දැවෙන් අත් දැව කියලා ඇත මමය මගේ කියා පිරිසන් වද හදලා එකද බය වෙලා කය රකින්නට හිතලා ලගින සිත් පොළද මේ මගේ යයි දැනිලා සිටියන වේ සත ලෙස ඉපදුම ලබලා යක්ද භූපිතක් වේතව පෙර ඉන්නේ කොතෙක් කල ගෙවා ඇති දෝ කපකින්නේ කොහිත එම බවක් මුත් අද කොහි වන්නේ සියලු ගෙවි ගෙවි දුක් පිඳ වෙනසෙන්නේ මෙහෙම බව ගමනේ අත්දව පෙර ලබලා කෝටි කෝටියක් ඉක්මද ගොස් එකලා එබඳු කල්පයක් කෙලවර නොම කරලා ඉන්ද අත්දවෙන් අත්දව කය හදලා ඇදුව සම කයට මම මම කියා ඇත මගේ මෙම ලොවට අපමණ කියා ඇත යකු තම දෙයම අද බොරු වෙලා ඇත මමය මගේ සියලු දෙය වෙනසිලා ඇත මෙපඳු අනත වයි කෝටිද පව කෙවති මමය මගේ කියා ඒවට පොරවදිති දසලා මරවමින් මුත් මම රැක මෙවැති ලබමි තෙත කියා පොරුවට උඩ ඇති මමය මගේ ලැබුණා මට ජය පෙර කියත අනත භව කල්ප කෝටිද තව නවුත දේවාකිය කියා බොරු ගමනක් ඇදෙත මෙයද බව ගමන සැම සිහි කර සිටිත කල්ප සිය දහක් බොහෝ ඈතට ඉඳලා සිහියගෙන තබා බැලුවොත් එම දැකලා හිටියා මිස හිටින අය නැත අත හොයලා සිහිය ඇත බැලුවහොත් නිති බව දැකලා මොනවල බගන්න හැදුවද මගේ කියන මමය මගේ මෙදා රකිනෙමි මගේ මෙවත පිරිත මගේ පිරිත කිය කිය පෙර ඒ අත දැන් හොඳයි ජය ලැබුණයි කියත කොවිත හිතු පමන සිහියට ගෙන නගමු අනත කාලයක් විචියක් සිහි කරමු පැවතිගෙන මමයි මගේ කී වයි දකිමු අහිමි දෙය නිසා වෙනසුන හැටි හිතමු උපතගෙන බවෙන් භවයට සත දුවත මමය මගේ නිවන් යහපත යයි කියත බඳුනාගෙන නැතුණා මෙන මොනවද එවත මේත වැඩි භවය ලෝසත වෙත නොවෙත අනත පෙර සතරේ දෙවි බඹ යයි කුණා නිදම සැප මේ අප මහ ලොකු කියවන්නා අනේ පොරු ජීව බව අද වැටහෙන්න කොහිද පෙර ලැබුව දෙවි බබ පෙරවන්න ඇතුන සැම සියලු දෙවි බබ එබඳු තැනි ලැබුව සැම සියලු අන්දව් වන සෙමිනි යෝනාමිත තවම ඇති බව කොහිද උනේ එපදු බව ගමනේ යන බව හිතනු මැනි පෙරත් මේ වගේ මිනිසත් කය ලැබෙත දේද පොළ ඉදන් මිල මුදලද හොයත මෙමත හරි කයත් හොඳ තේ පොළ තිබෙත අපට ජය නම් වූ ඇති යයි පෙර කියත කිව්ව සම මෙදා බොරු බව පෙනෙනු ඇත ලැබුව කය තිබුණ දැන අද අහල නැත එදා මිල මුදල් ආවද පසුව එත කරපු පින් පවෙන් අරගෙන දුක ගෙවත විනද පව කරලා සැප දුක යයි ලබති භවයේ ආසාවේ බැඳි බැඳි ඔහි ඇදෙති ලැබුව සෑම දෙයක මම වගේයි කියති බිඳුනා වැනසුනානේ කෝ හැම එහි නොවේති විදම දුක රසය හොය හොය පසපන්න එනවා මිස ලබන අය කෝ කොහි ඉන්නා හරිය මත හරිය කිය කිය දුක ගන්න හරි මගිය කෙනෙක් නොව කිසි නොමවන්න බඳුන හිත තවදලෝ සත සහ පිබෙත මොහුය මගේ උතුම් හිතවත යයි හිතත ඔහිද හිතවතුන් පෙර බව යෙද දකිත ඇත්ද පෙර කලක හිතවතු අද කොවෙත සතුන සම අයද මරණිත පත්ව ඇත කරපු සම දෙයම දිය වෙත ඉනිර්සෙවෙත සපුව ඉනිදියට දැමුලෙස ගෙවිලා යත මෙමය මගේ කියපු කිසිවක් ඉතිරි නැත කල්ප සත සහස්ත කාලෙක ඉඳලා ඉන්නේ බව ගමන කොපමණ වෙද ඉඳලා එකල සිට සියලු අත්දව හිම රැඳිලා මමය මගේ කිව්වා මතකද සිහි දෙවලා මොනවා ලැබනාද මම මගේ කියපු තැනේ කිසිම දේ අරන් වින්නත සතර තැනේ කරපු පින් පවද සුචරිත සුචිරිතෙනි භවය ලැබ ලබා ගෙව්වා පමණි උනේ ඉතිරි නැත කිසිම හරයක් කිසිම තැනි මහඟුණන නුවණ පන්දිත නමිනි උනේ කොහිද එම නුවණ දැනුමද එපඳු තැනි අයත සහ වෙනසි ගිය හැටි සිතනු මැනි මහත් නැන ඇතිව පඬිත ලෙස ඉඳලා මාත් මහ ඇදුරු යන නාමද ලැබලා එයත් දැව නැතුණ දැනුමද සහ හිතලා උපන් භවෙ හිතමු කෝදනුමක් ඇතිලා මිනිස් ලෙස මහා විනිසුරු ලෙස ඉන්නේ මහත් උගතෙක් යනම් මුද තවවන්නේ සියලු සහතිකද දරදර උඩ පැන්නේ පෙර පොදු තිරිතට බලු නරි වෙත එන්නේ බලමු එම තැනක උරුද ලෙස උපත කුකුළු එම සතුන් හරකුන් වෙයි නියත කොහිද මහ ඇදුරු මොලයක් දැන් කොවෙත ඇදිලා නැහැ නේද දැනුමක් කිසි දිගත මොනවා ලැබගෙනද හිටියේ සසරේ තනා කුලය මහමාන අරගෙන උදඟු උනා මිදින බැලුවොතින් මොනතන ලොවේහි වනා පහතයයි විඳිති නින්දිත වදන කිනා ඇදිලා නැහැ නම් ලොකුකම් පසුව එනේ මටම ජය මගේ වංශය මෙලෙස වින මෙහෙම උන්දාම වී කල එහි ගෙවිනේ මෙදා කෝ බලමු ඇදුනද කොහි තිබෙන මහත් දෙවි විලස පෙර භවයක උන්නා මහත් තේජසින් ලෝකෙම සොලවන්නා මහත් මහ පිරිස් පසුපසගෙන යන්නා එවන් සත ඇවිත් ඌරුත තවවන්නා මළුද කන උලුන් ලෙස එම පසුව එති පෙරපු පව් දෝත මිලෙතට ගෙවෙනු ඇති එපදු කල කයේ හැටි නරි කතද වෙති ඔහිද හැද තිබුණ කතදන් එතන නැති හරිම හැද තොලය හරි දෙව් කත කියති හරිම ලක්තනයි මුහුණද මල වගැති මෙහෙම කිව් දෙවිද මරි කුරුද කෙරෙති මල මුකට ඇදී නැති හැටි දැන් පෙනෙති අදය වැඩ කියපු කය කෝ ඇති නැත කරපු පින පවද දුදිරිත එතේ එත ඒකේ පල විලස ලැබු එම කයේ වත ගුරු හොට විලස මුළු කය හැදී ඇත අනුන් වෙත හොඳට බරපත වෙලා උන්නේ ඉතින් පව් ගෙවමු කිය කිය ලොව එන්නේ අනුන් දෙන සියලු බර පිට උද ගන්නේ ගුරු පිට නැගී තව කෙකු ඇද යන්නේ අනේ මේ මමද සිතුවා නම් එතන දිවසගෙන බැලුවදා පෙර කල කොතන අනේ සැප විඳ මහ දෙවි නැවැහිතින ඔහි සැප ඇදී ආවද භවි රහන මොනවා ලබන්නේද මේ සත දුවන්නේ මොනවා දෝලොමේ හොඳ යයි හිතන්නේ ලැබුවේ හොඳ දෙයක් කාටද තිබෙන්නේ ලැබුවා වෙන සුණා පමණනේ දකින්නේ මෙහෙම ලෝකයක අපි කොයි තැන දුවත මොනම තහනයක් ඇති තැන දුහොයත සල්ප කෝටියක් පෙර ඈතට දකිත ලැබුණ හොඳ බවක් එම කිසි කල නොවේත හොඳය පිය කියා සුගතිය යයි කීවා ලැබුණා මට ලැබුණා දැන් මහා ජය වූවා උදම් වී හිතා කාලය ගෙවලෑවා අනේ මිය ගියා තම එය බොරු වූවා මේම යන ගමන මිට තව ලොව ඉන්නේ කවුදෙයිනි කෙනෙක් තිරලෙස උපදින්නේ බොරුව රවටලා මරුවසගෙත යන්නේ තවත් බල බලා මොන තැන උපදින්නේ කවුරු මේ ඉන්ද දඟලාගෙනද ගිනේ යන්නේ තව ලොවේ කවුරුන් විලසකිනේ කවුරු මේ අතොත් හරියා විද එතන සිහියගෙන බලමු පෙර කල සිහියකිනේ මෙදා අපි ලොවට ජය පෙන් දෙමු කොන්නේ පියා සම්පතක් හදනෙත හිතමින්නේ විදිය ලෙස පෙරත් අපමණ බව යෙන්නේ හැදුව හැටි මතක් කරනෙමු සෙතවන්නේ කොහිට හැදු දෙයක් අද ලොව දකින්නේ කොහිට හිතු හිතක් නෙලෙසට තිබෙන්නේ සවම බොරු හතක් විලසය ගෙවෙන්නේ ඇයිද තව හිතක් මතුවට තබන්නේ බුදුන් වැඩි දහම විලසට හිත දකිමු බුදුන් දෙතු මගින් ආපස්සට හැරෙමු යන්නේ මොන වගේද කොහොද නොම දකිමු භවය ගැන හිතක් සහ මුල අතහරිමු යන්තෙන් නොමැත හොඳ යයි නොව ඉඳලා උපතගෙන ලැබුවොත් යන වනේ මැරිලා මමය මගේ කියපු ධමදේ බොරු කරලා වෙනදීයි මතුව ලැබුවත් සෑම සකලා මෙහෙම බව ගමනේ අපි කොයි තැන දුවමු යන්තතන් ඇත්ද තන සුමකට හිතමු මෙතෙක් නිපදුනා වාගෙන තව දකිමු උපන්නොත් වැරෙන බව දැන් සිහි කරමු උපන් සත වැරෙහි ඒතන දුක විඳලා මහත් අභානය අරගෙන හිත පුරලා යවිල්ලකි හදේ ගිනි කඳ ලෙස නැගිලා ලැබූ අය කොරිද දැනතුම ලොව බදලා ලොවට බද බදා අපි නෑ දුවන්නේ මොනවා ලැබ ගන්ත හිත මුද එතැන්නේ පාපේත ගොදුරු වී දුක විඳින්නේ මේ කයද අනේ සත හොඳ කියන්නේ මගේ අමු දරුවේ මව්පිය හිරසකෙත මෙතේ ගේ දොරද ඉදමද මගේ වෙත මෙහෙම කිය කියා හිති සත කොබඳු වෙත මරී යන දවසේ එනවද එපසුවත මගේ හොඳ ප්‍රේමිය බිරියයි හිත තබති මගේ දූ පුතුන් මව්පියෝ තව කියති පනට පන වගේ ඉන්නෙමි මම හිතති අනේ මලදාට එනවත නැහැ එපැති ඔබේ ළඟ මගේ පන යයි කියනු ඇත නරී ගොත් මහා දුක් භවේ ඉපදි එත ජරා සත විලස පේතව ඇදිලා එත අනේ ඕ එන්න මම ඔබ කියදවත වැරදි බරු කතා කිය කිය රැවටෙන්නේ අනේ නෑ සතුන් මරණය ගැන දන්නේ කරපු පින් පවුද අනුවනේ උපදින්නේ උපත ගත් දවසේ දුක් ගිනි කඳ කන්නේ ආසබැඳ ලොවම ජය ගන්නට හිතති විරුද්ධ සම අයත ගැතු බැනු මන් දෙවති හොඳට ජය අපිට ලබනෙමු ජය පියති පෙරපු පව් ගෙවන්නට ප්‍රේතද කෙරෙති මහත් ගිනි දෙවන ඇඳුමන් නැවිලා එත කන්ත බොන්නටද ආහාර එතන නැත ගත්ත සෑම දෙම ගිනි කුලි වෙලස වෙත මේම අන්දවුද සතහට උරුම වෙත ලොකුම අය විලස මහා ජය පෙන් පෙවුනි අනේ පව් කරපු දේ මතුවට ඇදුනි මහා දුක් අපායක ලෝ ගිනි තෙවුනි අනේ කොලබුන සනසුම කොහි තිබුණි මෙහෙම නැති බවක් සතහත කිසි නොමැත දුකමදී රවටය අවනෙත බව සැදෙත එපතු බවේ මමය මගේ පොරුවට කියත අවිදු තණ්හාවේ සතරවතිලා දුවත අවිදු හිත රැගෙන මේ ධම් නොම දැකලා මමය මගේ හදයි තව ඉතිරිය හිතලා අපිට අද ජයයි මේ වට හිත බැඳලා හිත කොහිති මිල්ල සංකර දෙති හදලා අවිතු සිත රැගෙන හැදු විට මෝහෙ එත මමය මගේ හදන හිත තව දැඩිම වෙත ඒවා හොඳ ජයයි හොඳ හොඳ කියනු ඇත මේවා විඳ ගන්න මතු මතු උපත එත හිතද ගත සමග වදනද සකසනවා හොඳය හොඳ කියා ඒ වට බැඳි තනවා සතුව හිත නිසා මතු උපතද දෙනවා ඒකේ මුල මෙතේ හිත සකසවනවා ඉතක් නැති කලත් මේ වගේ තිහි ගන්න දිනෙන් දින දෙනවා මග එහි සැකසෙන්න නැතුවගත සමග ලෝකෙට බැඳෙමින්න හිතක් උපදෙනවා මතු භවයට ගන්න මෙහෙම හැදු හිතට මොනවද පසින්නේ හිතද හැදු මිලද ඒ දෙය එතන්නේ හේත හිත කොලොත් ඒකට පසින්නේ ප්‍රේත දේන වෙත පිය කර සිටින්නේ කාම හිත කියා කුණුවන හිත හදති හේම තන ගොතින් කුකුලන් ලෙස එකති අදාගෙන උපත ගැරඬින් තව හැදෙති මෙතේගෙන සිටින විද මොනවද ලබති ගතියේ හිත සමග අයුරුද රුව හැදෙත යරදි නයි කබරු විලසද කය ඇදෙත පෙරදි ගති නොමැත මතු හැදු ගති නියත ඇදිලා එම විලස කය සහ සම හැදෙත අයත බැඳි අයුරු ඇති හිත හැදුන විට මෙතන හිත ගතයි කියනවා ඒ බඳු අත කොයිද මෙහි තිබෙන දේ හොඳ ඒ බඳු අත එබඳු හිත ගතට උරුමය බැලිය යුත්තේ ඇසද කන නාස දිව කය මන කියලා මෙපඳු ලෙස හදයි ඉඳුරන් සය සකලා ලෝම බද බදා විදිනට එහි බැඳිලා ඇදුර හය නිසා යලි අල්ලයි එකලා පාසගෙන විදින ලෙස ආසා බඳිත ලෝකේතුව කියා මෝහෙන් වත කරත එතන ඇදි බැඳී එන විට කුම කෙරෙත මතුව බව දෙන්ට යලි මගින් හැදෙත ඇදුව බව ඇතොත් අවිදුවකට බැඳලා යාතිගෙන උපත් ඇති කරවයි හදලා එහෙම එම උපත් මොනවද අපි හිතලා දන්ත හොඳ දෙයක් හිතුවට බෑ වැඩිලා ගතිය වෙත බැඳී පාපෙත හිත තබති ගතිය හොඳ නිසා ඒකට බැඳි සිටිති ගතිය අනුරුවක් ජාතිය ලෙස ලබති ඒක හොඳ නැහැයි පසුවටයි අඬති මෙහෙම යන සතගේ අවිදුව කරපින්නා දුකද දුන්නතද දීහෙම වැනසෙන්නා අතරණක තවත් ඉදිරියේ හිත දුන්නා නැවත ගති හිතක් හදවද උනේ යන්නා මෙහෙම යන ගමන හදනවසා දමමු මොකට හිත දෙමුද මොනවද හොඳ හිතමු ලෝකෙ මොන අයෙක් ජීවත් සිහි කරමු හොඳක් විදි සතෙක් ලොව නැති බව හිතමු අනාතයි ගමන ලෝකෙට සරන්නේ අනාථය ලෙසනේ ලෝ සත මැරෙන්නේ අනාථය ලෙසයි තම වෙන තියන්නේ අනාතයි ගමන සමනම් නොවන්නේ මෙතේ යන ගමන වැඩකට නැත කියලා බුදුන් දෙතු දහම අනුවම නැනවදලා උතුම් බුදු පියේ ඔබේ දරු අප වෙකලා උතුම් සත්දාම ගන්නෙ මුදිත සදලා සත්බුදු ගුණ පද සමතිත දේවා සත්මහා ගුණ කඳ සමතිත දේවා සත්බස සත්බස ලෙස වැටෙහිවා බොරු බව මගේ සැම අතහැරෙව්වා මොනවා ලබන්නේද බවයේ හිතන්නේ සෞදේ උපන්තනේ තිරව සිටින්නේ බොරුවේ රැවටි රැවටි ළම ඉතින්නේ උපත සමග වැහැරුමද ලබන්නේ මරණ සමග එම භව ගමනක් එත හැදෙති නැසෙති ඔය ටික මිස කිසි අත මොනවා කිවත් ජයයයි ලොවේ හිමි නැත මෙහෙම ගමනේ දැක නවතමු එහි සිට බුදු රජින්දුනි ඔබේ ගුණ කඳ කියමි ධන බල අරගෙන දම් සක දකිමි පෞගති හිත අතහැර අපනිමෙමි හිතගති ඈනුම් කුණු බෙදමෙමි උනත බැඳුන හිත ගතින් හැරේවා උනු හිත හැර බුදු මග ජය දේවා මුනිඳුගේ බණ ඔය මනසේ හිතීවා විපීති හිතෙන් බුදු දහම දකීවා සම්බුදු රජිනුගේ බණපද අසමු එමෙතන හිත පුබුදාගෙන හිටිමු සම්මැලි කුණු කම් ජීවිතට දමමු මුනි බණ අප අප නිවනට නැමෙමු මොනිඳුගේ බුදු බණ පදින් අපි ලෝකයේ ඇති සතු දැකගෙන අල්ලා ගන්නට දෙයක් ලෝයේ නැත දකිමු බුදු රජේ ගුණයෙනි දේතුව සදම් මහා නුවණට ඕචරයි බුදු සමිඳුනේ එවන්නන මගේ රැගෙන සම්දක යනවා අපි බුදු මග කිනේ සම්බුදු අතිරි ලැබගෙන සම අය මෙන්නේ ගුණයට නැමුණා අද අතහැර මිදියන්නේ මේ මා පොළවේ පරදෙන කදී කුණු ගොන්නේ ඇති නැවැකිනවා අපමණ කයකින්නේ මේ මහා පොළවේ පරදෙන පතකටම වැඩි ඉපදුන හැදුවේ කයේ කුණු ගොඩ බොහොම වැඩි මල මූ පිට කෙරලා දැමු ගොඩ ලොවට වැඩි මේ වගේ දුක් ගමනේ හරයක් නොමැත ඇති අතහැර මිදුනේ දවසට අප යන නැත්තේ ධන මෙම ගමනේ හර නැති බව දත යුත්තේ පින් පවුනිසා සත දුක් ගිනි විඳ ඇත්තේ මොනවා කළත් භවයෙන් වැඩේ නැත සත්‍යේ යම් දවසකදී භව මග ආහවර කරලා ජාතිය හලොත් හිත ගත නැත හි බැඳිලා ඉන්පසු භව දුකත් අසහන යත් මුදලා අතහැර නිමුණ වෙනවා දුක් ගිනි හැරිලා දුක් විඳ විඳා හත හත යන ගමන වෙත අප හිත නොම බඳිමු නිදහස් කරමු සිත නිදහස් හිතට උරුමය ලොව අයිති නැත ලොව හැම අයිති හිතකින් අත්හැරිය යුතුය අයිතිය මට කියා බැඳුනොත් ලොව ඉන්නේ දිනිනේ දිනේ දිනම හිතගතගෙන කන්නේ හිමිකම් හැරියේ විට හිතගත තැනෙන්නේ තනතුම නේද බුදු ගුණ නිවනම වන්නේ නිවනින් නිමෙන විට මේ හිත ගිනි නැතෙත සදාහට සිටිල ගුණ ලෙස තනතුම වැඩෙත ඒ බුදු දහමේ තනතුම අපාමන දකිත නිදාත් කරමු දින මොහොතේදී හිත මෙවත ලෝකේ තේ කයෙහි මී ලෝකේ දිරායති වැටෙන හිතක් එම මොහොතේ නැසී යති අද කුදයක් රොව තිබෙනු සිටි නැති එහෙම කතක් හිත වෙතට සිටේ නැති මේ වගේ මේ ගත හිත බිඳ හරිමු උපදුනෙහින් නම උනිතව ඉඳිමු දහම දැකලා ලෝ සතට දෙතෙමු දිසාරුව අතහරිනට මග කියමු බුදු සරණයගෙන අප අත මිදිලා සදාම් මග මහනුවනිනි දැකලා wadela. tameere n'obodo gonewadela ateghara ilem arihatụpaladekela atemeta maya bodo radi doni obegune itando u wene asemaị nowebụbo dene itando ụto m dodoni obe maha gune මෙපඳු ලෙසින් අද ගන්නෙමි දෙස දැන සම්බුදු රජතුනේ ඔබේ මහා ගුණ හිතලා අපි අද නිදෙනවා මුළු පාපය හැරලා සංවර වුණා බුදු ගුණයට හිත තබලා අල්ලපුල්ලයක් නැත ලොව අතහැර දමලා හිතගත දැනසු මේ අද මේ තිබෙන්නේ මොනවද ලොව අල්ලන්ට දකින්නේ වැඩකට නැති ලොව සතුටක ඉන්නේ එමෙතන අපි නැහැ ලොවට බැඳින්නේ ලෝකේ විතර භවය තමතින් දකිමු දෙවි බඹ කීවත් ලෝකේ හිතමු ලෝකේ හටගත් දේ නැත දකිමු නැතේති වෙනති යතිකේ ධම් සිතමු නොබැඳෙන නිසා මනසක් යාපත දකිති නොබැඳෙන නිසා නිදහස් ගුණයට නැමෙති නොබැඳෙන නොම ඇලෙන තන ගැතුමක් නොවේති එමතන උතුම් බුදු ගුණ නිදහස දකිති නිදහස් වෙන ගුණෙන් යහපතකට නැමෙමු වැඩකට නොමැති බොරු ලෝතතු අතහරිමු මෙතුවක් සසර ආබොරු මග දැක සිටිමු ඉදිරියේ මොහොතකුත් බොරුවට නොම බැඳෙමු මේ තන මෙම මොහොතේ සිට මතු අතහැරලා නිදහස් වෙන්න තබනෙමු හිත ගුණ දැකලා ලෝකෙට නොබැඳී සිටි විට ගුණයට නැමිලා අතර නිදුවර ලොව නැත හොඳ කියලා නිදාස් දුනා මොකටද හිත බඳින්නේ කවුරුත් මෙයක් ලොව වෙත බැඳ නොවන්නේ මෝහය තියන තොරුණ වැලොව කියන්නේ මේ මේ දේ හොඳයි කිය කිය හිතෙන්නේ හොඳයයි හදපු සෑමදී ලොව සහ නැතෙති නොනැතෙන දෙයක් හදනට ගතේ හිතේ නොමැති ලෝකේ කිසිම තැන ඒ වගේ තැන් නොමැති ඇදුවත් හැදපු දේ ගෙනගෙන ඉදිට වෙති නැති නැති වැනති යන ලෝකෙට හිත නොදෙමු තන සුම දහම බව දැන එම තන මිදෙමු නිදහස කියන තන වෙත සම හිත තබමු නිදහස තිබෙන තෙන ඇලුමන් නැත දකිමු එහෙ මෙහෙ ඇති ඇති බැඳි බැඳි දුවන තන නැහැනව අපිට නිදහස සම්දුව දිනා නිදහස් වුණාගත හිත නැත දුවනතන අද අපි නිදහසේ බව සිහි කරනු නැන නිදහස නිසා නැහැ ලෝකෙට බැඳෙන්නේ මොනවා වුණත් ලෝකයේ හොඳ නොවන්නේ ලෝකෙම දුකට යන මග නැවති වෙන්නේ දුක අතහරින විට ලෝකිති නොවන්නේ දනුමද හිතගතද සමතන වඩන විට ලෝකෙට අයිති දේ පහළව එබඳු පිට ජීවත් වෙනවා යන නාමය සමග කොට සවතුම පිනිනවා ලෝකයේ මෙමිහි පිට